මෙතන අපි શબ્දයක් පිට කරන්නේ නැහැනේ පොත කියවනකොට. ඔව්. එතකොට ඒ ඒ શબ્ද කියන එක පිට කරන්නේ කියන එක શબ્දයක් නෙමෙයි කියන එක සංඥාවක්නේ. ඔව් ඔව් සංඥා. එතකොට ඒක තමයි ඒක සංඥාව තමයි එතකොට මේ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධය කියන එක ගන්නකොට අපිට පේන්නේ අපිට ඒක තේරෙනවානේ. ඒ කියන්නේ දැන් මෙතන හීනේ පේන සිතුවිලිනේ. සිතුවිලි. ඒ සිතුවිලි වල තියෙන සංඥා විතරයි. ඒක ශබ්ද සංඥා, රූප සංඥා, වර්ණ සංඥා, ගන්ධ සංඥා. ඔව්. සංඥා කියන්නේ ඒ ඒ අපිට චිත්තයක්. චිත්ත ඒක කාය විඥාණයට බාහිර එනවනේ. එතකොට චක්කු විඥාණයට බාහිර සම්බන්ධයිනේ. ඔව්. ආලෝකයට ප්‍රසාදයෙන් චක්කු විඥාණ කියන්නේ. ශබ්ද ප්‍රසාදයෙන් සෝත විඥාන. එතකොට කාය විඥාණය එහෙනේ. උණුසුම සීතල ප්‍රසාද නමුත් මනෝවිඤ්ඤාණයට ඒව නැහැ. ඒව නැහැ මොකුත් ඔව්. මනෝවිඤ්ඤාණයට තියෙන්නේ මෙතන කම්පන චංචල සංඥා විතරයි. ඔව් ඒකයි මනසට තිබහා වුණාට මනසට වතුර බොන්න බෑ කියන්නේ. බොන්න බෑ ඔව්. ඒ කියන්නේ මේ මනෝවිඤ්ඤාණය කියලා දෙයක් වෙන කොහෙවත් එහෙම එහෙම එහෙම තියෙන එකක් නෙමෙයි. මෙතන අරකම මේ මොහොතේම සකස් වෙන එකයි මනෝවිඤ්ඤාණය කියන්නේ. මනෝවිඤ්ඤාණය කියන්නේ චක්කු විඥාණයට හඳුනා ගැනීම නැත්තේ චක්කු විඥාණයට සෝත විඥාණයත් එක්ක එකතු වීමක් නැහැ. ඔව්. හැබැයි මෙතන මනෝ විඥාණයට එකතු වීමක් තියෙන සංකාරා තියෙනවා. ඔව් ඔව්. ඒක මනෝ විඥාණයට ඔව් විඥාණයනේ සංකාරයන්නේ. ඔව් ඔව්. සංකාරය නැතුව විඥානයක් නැහැනේ සංකාරපච්චය විඥානයක් නැහැ. ඔව්. ඔව්. සංකාරපච්චා නාම මෙතන විඥානය කියන්නේ මෙතන නාම රූප දෙයක් තමයි මේ නාම රූප තමයි මේ කතාව. ඒ කියන්නේ මෙතන දැන් මේ කතාවේ ඇත්තටම හොඳටම වැටහෙනවා මේ කතාව කියනකොටත් වැටහෙනවා සංඥාවකින් තොර විඥානයකුත් නැහැ. ඔව් ස්වාමීන් වහන්සේ. මෙතන ස්කන්ධය නැතුව විඥානයක් නැහැ. ස්කන්ධ විඥානය කියන්නේ අවසාන දැන ගැනීමයි ස්කන්ධය. එතකොට මෙතන මේ මේකේ හොඳටම තේරෙන දැන් හීනේ කියන්නේ හීන කියන්නේ සම්පූර්ණයෙන්ම මෙතන අපේ දැන් ටීවී එක දිහා බලාගෙන අපි ටීවී එකේ මුකුත් නැහැනේ. ටීවී එකේ නැව් ප්ලේන් යන්නේ නැහැ ටීවී එකේ මුකුත් නැහැනේ. නමුත් අපිට හිතනවා මේ ටීවී එක දිහා බලාගෙනකොට අපිට කතාවක් දැනනවා අපේ මිනිස්සු අඬනවා. අපේ අම්මලා තාත්තලා අපිට පේනවනේ මේ සමාජය දිහා බැලුවම ටීවී එකේනේ ගොඩක් වෙලාවට ඉන්නේ. ඒතකොට ඒ අය ඒක රස විඳිනවානේ. ඒගොල්ලෝ නාට්‍ය ඊගාදාසෙත් එනකම් බලන් ඉනවා ඊට පස්සේ එදාට අනේ අපරාධේ බලන්නකො හොඳ කෙනෙන්නේ මෙහෙම වුණාන් එහෙම දැන් නෑනේ එතන ප්ලාස්ටික් කෑල්ලක් වර්ණ ටිකක් විතරයි නමුත් දැන් මේ මේ හොඳ කෙනෙක් ඔය දීටි තමන්ගේ හිතේනේ ඒ සංඥානේ එතන එළිය හැඩතලයට මේ ඇතුලාන්තයෙන් අපි චිත්ත කියන්නේ දැන් මේ ඇවිල්ලා අපි තනිකර ඉන්නේ අපි ඉන්නේ මේ හිත හිතින් එළියට ඇවිල්ලා නෑ කවුරුත් හිතට බඩේ පිණි වුණාට හිතට බත් කන්න බෑ කියන එක. දැන් හිත තමයි බත් කන්නේ. ඇත්තම බැලුවොත්. ඔව් හිත බත් කනවට හිතට බාහිර සම්බන්ධයක් නැහැ. ඕකයි තියෙන මෙතන අපි මනෝවිඤ්ඤාණය අපි අඳුර ගන්න මේ මේක මේ ඊතානුපස්සනා මේ කියන්නේ. ඒ කියන්නේ මේක අඳුර ගන්නවා. ඒ කියන්නේ අවබෝධය මේ අවබෝධඥාන සම්තික නිබ්බිදායන මේවා අවබෝධුනොත් විතරයි තමන්ට නිබ්බිදාව තියෙන්නේ. එතකොට මා මනසට දැන් මනෝ දැන් මෙතන හොඳටම පැහැදිලි වෙනවා අපි ටීවී එකේ නෙමෙයි ගියේ බාහිර නෙමෙයි අපි හිතුවේ. එතකොට සිතුවිල්ල තමයි. එතකොට මේ කතා ඔක්කොම අපි අපි හීනේ දැක්කේ හිතින්. හිතින් දැක්කේ හිතින්. ටීවී එක දැක්කේ ටීවී එක නෙමෙයි අපි ඉඳලා තියෙන හිතින්. හිතින්. එතකොට ඇත්ත ලෝකෙත් ඒකමයි තියෙන්නේ. ඇත්ත ලෝකෙත් ඒකමයි ස්වාමීන් වහන්සේ. ඒකයි මෙතන පොත කියලා දෙයක් බාහිර අපි හිතනවා කියලා කියන්නේ. හිතනවා කියන්නේ. ඒකයි මේක හැමදෙස්සම මේක මනෝපුබ්බංගම ධම්මා කියන්නේ. ඔව්. ඒකයි මෙතන චිත්තේන නියති ලෝකේ කියන්නේ. ඒකයි සම්භව සබ්බේ ධම්මාද කියන්නේ. ඔව් ඒකයි මම සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත්ති නිබ්බන්ති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය කියන්නේ. සබ්බේ සංඛාරා කියන්නේ සියලු මේ සිතුවිලි සංඛාරා කියන්නේ. සංඛාරා කියන්නේ මේ සංඥා. ඒ කියන්නේ මදුපිණ්ඩික සූත්‍රය තමයි ඔබතුමාට අර ස්පර්ශයට නිකන් පැහැදිලි කරන්නේ. සම්පස්සේට අදිවචන සම්පස්සේද අදිවචන සම්පස්සේ තමයි වේදනා සංඥා සංඛාර කියන්නේ. වේදනා සංඥා සංඛාර කියන්නේ මේ චිත්තේ. චිත්තේ ඔව් අතන පටිඝ සම්පස්සට එන්නේ අර චක්කු විඤ්ඤාණය. එතන එන්නේ ආලෝක කිරණයක් කියලා කියන්නේ පටිඝයන්නේ ගැටේමනේ. ඒ ආකාරයේ ඒලිංග ඒ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති කල්ලි ඒ ආකාරයේ ඒලිංග ඒ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති. ඔය අධිවචන සම්පස්සයක් කියන්නේ සිතුවිල්ලක්නේ. ඔව්. චෛසිකනේ චිත්තචෛසිකනේ. ඒ චෛසික කියන්නේ සිතුවිල්ල. ඒක මනෝමයයි. මනෝමයව එළිය කොහෙවත් නැහැ. ඒක සංකාරන් මේකේ තව පැත්තකින් බැලුවොත් මේක ආත්මීය ස්වභාවයක්. මේ සිතක් හැදෙන හැටි තමයි මේ කතාවේ තියෙන්නේ. මෙතන තියෙන්නේ චිත්ත කියන්නේ චිත්ත ශක්තියක් කියන්නේ මේ විද්‍යුත් ශක්තිය චුම්බක ශක්තිය වගේ ශක්ති ස්වභාවයක් විතරයි. විතරයි. ඒ ශක්ති ස්වභාවය හට ගන්න ආකාරය මේ කියන්නේ. ඒක සංඥාවක් බලනකොට. ඒ කියන්නේ මේක පාක් එකක්. මේක මේක දැනීමක් ඒක ඕ මිලියොට් පහක විතර දැනීමක් තමයි අපිට මේ දැනෙන්නේ ඒ ශක්ති ස්වභාවය තමයි මේ තියනවා කියන තාම කම්පණය වෙවිගෙන යන්නේ. ඒක වේගයේ වේගවත් කම්පනයක්. ඒ කියන්නේ එකකට එකක් ඇලෙනවා වේගය නිසා. ඒක නිසා තමයි ගිනි බෝලේ කරකවනකොට අපිට ගිනි වලල්ලක් පේන්නේ. අපිට වලල්ලක් තියෙනවා මිසක් එතන වලල්ලක් නැහැ. ඒකයි සංඛාර. සංඛාර උපමාවනේ ගිනි වලල්ල. ගිනි වලල්ලක් නැහැනේ ගිනි බෝලයන්නේ කරකවන්නේ. ඔව් නමුත් ගිනි වලල්ල වෙන වේගය නිසා එකට එකක් ඇලිලා පේනවා. බෝල බෝල ගොඩාක් ඇලිලා වගේ පේනවා. අර සංඛාර කම්පන ප්‍රතිකම්පන කියන්නේ එළියේ ශබ්දයට මේ පැත්ත ප්‍රතිකම්පණය වෙනවා කියන්නේ. දැන් ආලෝකයේ ඔක්කොම දැන් එකට එකතු වෙලා ඉන්නේ දැන් අම්මා කියනකොට බාහිර පොඩි ළමයි ඉපදෙනකොට අන්තිමටම ඒ අම්මා කියන ඒ ඒ හැඩතල එනකොට අම්මා කියන શબ્ද එකතු වෙනවා කියන එකනේ මේ. ආ. අපි රූප කලාප 54ක් ප්‍රසාද රූපයේ හැදෙන දෙනකොට එතන සුද්දාෂ්ටකය කියනකොට පට ව්‍යාපෝතේජෝ වායෝ ඒක මහා භූතත් මේකට හේතු වෙලා තියෙනවා. ඒ කියන්නේ ආලෝකය කියන්නේ මහා භූත. ශබ්දය කියන්නේ මහා භූත. ඔය උතන උතන දැන් ඒ කියන්නේ මෙතන මහා භූත සාධක වෙලා තියෙනවා. මහා භූත ඇසුරු කරගෙන තමයි ආලෝකයක් නිර්මාණය වෙන්නේ. ඔය පටවියාපෝ තේජෝ වායු කියන්නේ ඝන ද්‍රව වායු වල වලින් එහෙම ඝන වස්තු වලට දකින්න බෑ. එතනක් තියෙන්නේ තාපයේ තියෙන්නේ. එතන තේජෝ කියන්නේ රස්නියනේ. එතකොට එතන වායෝ කියන්නේ එතන එතකොට එතන තියෙන ඇලෙන වැగిරෙන ඒ ඒ ඒ ඒ ඒ ඒ තියෙන ස්වභාව ටික හරියට නිකන් ශක්ති ස්වභාවයක්. දැන් අංශු ටිකක් එකට තව ටිකක් හොඳට ඝන වුණාම ද්‍රවයක් තව ටිකක් හොඳට ඝන වුණාම පටිකය පටික ස්වභාව ඒත පටවියාපෝ තේජෝ මහ භූත ස්වභාවය කියන එක අතිශය ගැඹුරු විෂයක් ඒක එකින් එක වෙන වෙනම හොඳින් ලිහලා ගන්න ඕනේ එතකොට තමයි ඒව හොඳට පේන්න ගන්න ඒක ඝන ද්‍රවවායු කියලා ගන්න බෑ ඒක ඊටත් වැඩිය ගැඹුරට යනවා ඊට පස්සේ අංශු ස්වභාවයක් එකතු වෙනවා ඊටත් වැඩිය ගැඹුර ශක්ති ස්වභාවයක් එකතු වෙනවා දැනනවා ඔව්. ඒකයි විශ්ව ශක්තිය එකතු වෙලා පෘථිවි ශක්තිය හැදෙන ස්ෆටිකයක් හැදෙන ওই ස්වභාවයටම තමයි පටිවිආපෝ තේජෝ වායු කතාව තියෙන්නේ. ඔව්. ඒ ශක්තිය තමයි ඝන වෙන්නේ. දැන් අපි අපි අපේ ශරීරයේ මරණට පස්සේ අවන් එකට දැම්මහම දුමක් වගේ නැති වෙලා යනවා නම් ඒක ශක්තිය වෙලා. ඔව්. දැන් ওই ශක්තිය කියලා දෙයක් නැහැ. අපි ඒකට කියන වචනයක් ඔය දාලා තියෙන්නේ. ඒක සංකාරයක් විතරයි. අපි දාගත්ත ඒවා විතර දෙයක් විතරයි පැහැදිලි කරගන්න. ඒකම මේ ගත්තාම ඒකත් මේ අමුතු විදිහට දැන් මිනිස්සු කතා කරනවා ඒවනේ එහෙම දෙයක් නැහැ. දැන් එතකොට ඒක ආයෙමත් ඒක ඒක ඒක ඒක ඒක ඒක ඝන වෙලානේ. දැන් ආයෙමත් මේ ඇවිල්ලා මේ අපි දැන් මේ අයිස් අර අර ෆ්‍රිජ් එක දාලා තිබ්බහම අර ඔව් වාතය ඝන වෙලා ඒකේ අයිස් එක බැදෙනවනේ. ඔව්. ඒක ඇල්ලක් අරගෙන කාට හරි ගැහුවොත් හරි රිදෙනවනේ. ඔව් රිදෙනවා. ඒ එතකොට ඒක දැන් මේ අවකාශයේ මන්තිවරම ඝන කරලා ගන්න පුළුවන් එකක් නේ මහ භූත වෙනවා කියන්නේ. ඔව්. ඒකම භූත වෙනවා සම්භූත වෙනවා කියන්නේ. සකස් වෙනවා කියන එක. හේතුන් පටිච්ච සම්භූතා කියන්නේ ඒකයි. හේතු බංගා නිරුද්ධිත කියන්නේ ඒකයි. සම්භූත වෙන එකක් කියන්නේ ඒක සකස් වෙන එකක් කියන්නේ පවතින එකක් නෙමෙයි. සං ඒ කියන්නේ සංකත කියන්නේ ඒකයි. සංකත කියන්නේ ඒ පවතින ඒවා නෙමෙයි. හේතු නිසා සකස් වුණු දේ හේතු නැතුව නැති වෙන එකක්. පවතින ඒවා නෙමෙයි. ඒ විදිහම තමයි චිත්ත නියාමයේ තියෙන්නේ. දැන් මෙතනදී සංඛාරානේ ගත්තේ සංඛාරා ගිනිවලල්ල වගේ දැන් මේ වේගය නිසා නෙමෙයි අපිට පේන්නේ කරකවනකොට. ඔව්. වේගය නිසානේ වලල්ලක් පේන්නේ. එතන සංඛාරා කියන්නේ උපමාවනේ ගිනි වලල්ල. ඔව්. එතන තියෙන ගිනි බෝලයයිනේ. නම් වලල්ලක්නේ පේන්නේ. ඔව්. අපිට ආත්මයන්නේ තියෙන්නේ. ආත්මයක් වෙත් තියෙන්නේ. අර ශබ්ද වර්ණ ගන්ධ රස වේගෙට ඒ වේගයට වලල්ලක් වෙලා වගේ අද පාට පාට අර තොරණේ ලයිට් පත් වෙලා වගේ අද ශබ්ද වලල්ලක් පාට වලල්ලක් එක එක ගන්ධ මේ ඔක්කොම එකට එකතු වුණු සම්මිශ්‍රණ වලල්ලක් ඇවිල්ලා. දැන් ආ ත්‍රිමාණ වලල්ලක් තදගතියකුත් තියෙනවා උණුසුමකුත් තියෙනවා ගන්ධයකුත් තියෙනවා රසකුත් තියෙනවා දැන් වර්ණකුත් තියෙනවා ශබ්දකුත් තියෙනවා දැන් මොකද ත්‍රිමාණ වෙලා ලෝකේ ඇත්ත වෙලා ඇත්ත වෙලා අර 3D ෆිල්ම් එකක් බැලුවා ළඟට ඇවිල්ලා ඔලුවත් අත ගා මලවන මායාව බලනකොට නෝනා ඉන්නේ එළියේද හිතේද? <laughs> හිතේ ඉන්නවද ලස්සන කෙනෙක්? මායාවක්ද? <laughs> ඇල්ලුවොත් හද ගතියක්. ඇහැට වර්ණයක්. කන්ට ශබ්දයක්. කොයිද කොයිද කොයිද ඕවා තියෙන්නේ? හිතේ. හිතේ. මෙතන එළියෙන් කිසි කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. කෙනෙක්වත් හම්බ වෙන්නේ නැහැ. මුකුත් හම්බ වෙන්නේ නැහැ. නමුත් ඒ ඒ එන ආලෝක ඒවා නැති වෙන්නේ නැහැ. ශබ්ද නැති වෙන්නේ නැහැ. මේක අවබෝධ වුණා කියලා. එහෙම තියෙනවා එහෙමමයි. අපි මේ අවබෝධ ඥානයක් වෙනවා. මේක හැදෙන හැටි මැජික් එකේ මැජික් පේන ගන්නවා. මැජික් මැජික් ඒ කරන හැටි පේන ගන්නවා. අන්න ඒක තමයි මේක අවබෝධ කරනවා කියන්නේ. ඒක අති ගැඹීරයි. ඒ කියන්නේ දැන් අපි ওই දිව්‍ය ලෝකේ ඒවා ගැන හදන ඔය ඔය වෙලාව අපි ඔක්කොම ගන්න 31 ලෝක ධාතුවම ඉතින් දකින්න පුළුවන් කියලා. ඔව් ඔතන කියන්නේ පච්චුප්පන්න ඔය මොහොතේ තුලනේ ඔය සියල්ලම සකස් වන්නේ. ඔව්. ඇත්තම කිව්වොත් ඇහැ අරනකොට මුළු ලෝකෙම මැවෙනවා ඇහැ වහනකොට ලෝකෙම නැති වෙනවා. නැති වෙනවා. හැබැයි අර වේගය තුල මේ දැන් මේ වේගය නැති වෙන්නේ මේ සිත ඇති වෙලා එහෙම මේ සිත තියෙනව නෙමෙයි. සිත් වේගේ මේක බලන් ඉන්න ඊගාව කෙනා ඒ කියන්නේ හිතන්නවත් වෙලාවන්නේ හිතන්නේ දැන් මේකම දිහා බලන් ඉනවා කියලා පෙවුනට මෙතනම කෝටි ප්‍රකෝටි ගණන් සිත් පහළ වෙනවා. අපිට පේන්නේ මේක දිහා බලන් ඉන්නවා කියලා. එතකොට අපේ මායාව අපිට දෙනවා මෙතන වේගය නිසාම තමයි තුන් කාලෙකුත් වෙන්නේ. ආ මේ පැත්ත බලනකොට ඒක තියෙනවා ආයි මේ පැත්ත බලනකොට මේක තියෙනවා. ආයි මේ පැත්ත බලනකොට අරක තාමත් තියෙනවා. නමුත් මේක අපිට පේන්නේ අර බල්ලා වතුර පොකුණට එබිනකොට බල්ලෙක් දැක්කම ඉසක් අයි බල්ලා හිතනවා එළියට ආවිලා ඉන්නකොට අතන තාම බල්ලෙක් ඉන්නවා. ආ. දැන් තාම බල්ලා හිතනවා පොකුණේ තාම බල්ලෙක් ඉන්නවා කියලා. බල්ලා ආයි ගිහින් බලනවා. බලනකොට ආයි ඉන්නවා. ආයි බුරනවා. ආයි දඟලනවා. ආයි ඇවිල්ලා ආයි බල්ලා අති <laughs> හරිනවා. දඟලලා දඟලනවා. ඊට පස්සේ අති හරිනකොට ආයි කල්පනා කරනවා. තාම අරු අරකනේ. ඊට පස්සේ ආයි යනවා ගිහිල්ලා ආයි පොකුණ බලනකොට ආයි බල්ලා ඉන්නවා. බල්ලා එබෙනකොට බල්ලෙක් පේනවා මිසක් බල්ලා හිතනවා මිසක් එළිය බල්ලෙක් නැහැ. නෑ. ඒකේ බල්ලෙක් නෑ. ඉතිලමවගින්මයි සියල්ල දකින්නේ. මෙතන අපි ඇහ අරනකොට පේනවා මිසක් ඇහ වහනකොට නැති වෙනවා මිසක් තියෙන ලෝකයක් කියලා අපි හිතන් ඉන්නවා. පුදුම මායාවක්. ඔව්. පුදුම මායාවක්. කාපු. හිතාගන්න හිතාගන්නත් අමාරු වෙනවා එහෙම කියන කොටත් නේ. නේ. දැන් අන්තිමට දැන් දැන් බලන්නකෝ දිව්‍ය ලෝකයක්. දැන් මිනිස්සු අනිත්යෙන් ඉන්නේ ශක්තියක් ඇතුළට. මේක ආත්ම කතාවක් නෙමෙයි බලනකොට මේක තියෙන අවිඥානික කතාවක්. ඒක සවිඥානිකක් නෑ. දැන් බුදුන් වහන්සේම කියනවා භවයේ චුට්ටක්වත් පතන්නේ නැහැ කියලා බුදුන් වහන්සේම කියනවා අසුචි චුට්ටක් ගෑවුණත් ගඳයි කියලා බුදුන් වහන්සේම කියනවා මේ කෝටි ප්‍රකෝටි ගණන් ආවස දාලා පෙන්නනවා මිනිසුන්ට යන්නේ නැති වෙන්නව මිනිසුන්ට යන්නේ නැති වෙන්න මේ දීර්ඝ කාලයක් දාලා තියෙනවා අන්තිම විශ්වයේ අවසානය වගේ දාලා තියෙනවා අන්තිම කෝටි අන්තිම කල්ප කෝටි 80000යි කල්ප කෝටි 60000යි කල්ප කෝටි 20000යි කල්ප කල්පෙට කියනවා අන්තිම V20 එකකින් කියනවා මෙන්න මෙහෙම කියන ප්‍රමාණ ටික දැක්කොත් එහෙම කල්පේ ඒත් මනින්න බෑ කියනවා අන්තිම මනින්න බැරි එකක් ගැන කියනවා කියන්නේ මේ අස මේ ඇවිල්ලා මේ මිනිස්සු අන්තයක් හිතාගෙන ඉන්නවා ඒත් එනවනේ. ඒ ගොංකන් ඒවට කියන්නේ. වෙන මේක බුදුන් වහන්සේ දෙන උපමාවෙන් පෙන්නනවා මේ ශක්තියක් ඇතුළට හිර වෙනවා කියලා. ශක්තියක් මේකේ තියෙන්නේ කියන එකයි තේරුම. මේක මේක ආත්ම කතාවක් නෙමෙයි. මේක ඒකයි අපි කිව්වේ මේ අනාත්ම ධර්මයක් මේ ශුන්්‍යත පටිසංයුක්ත දේශන මේ මොනවද මේ දැන් දේශනා කරන්න ධර්මයේ කියලා. ඔව්. මේ දේශනා කවුරුත් කරන්නේ නැහැ. දැන් අපි කියනවා දියත සම්බෝධි පරායන වෙන්නේ නැහැටි. අපි කියනවා අපි කියනවා මේ මොනවාද තුන්සිත පහදවා පින්දහම් කරන හැටි. ඒ අනිත් අනිත් ආගම් වල තියෙන පින්දහම් කරන විදිහටද ඉද බික්ක වේ බික්ක මේ ශාසනේ බෞද්ධ පින්දහම් කරා. මේක පෙරණෝස විරුද්ධහමක් නම් කොහොමද අනිත් ආගම් වල තියෙන්නේ? මේක එහෙම නෙමෙයි. මේකේ අපේම සිත පිරිසුදු වෙන එකයි පින කියන්නේ. සිත පිරිසුදු වෙනවා කියන්නේ රාග දේශ මොහ තුනී වෙනවා කියන්නේ බාහිරට කම්පන ස්වභාවෙත් අඩු වෙගෙන යනවා. ඒක වෙන්නේ භවයේ පැතුවොත් නෙමෙයි. භව නිරෝධයක් දැක්කොත් එළිය දෙයක් නැහැ කියලා දැක්කොත්. එළිය දෙයක් නැහැ කියලා දැක්කොත් එළියට කම්පණය වෙන කෙනෙක් දෙයක් හම්බ වෙන්නේ නැති වෙන්න ඕන. ඒකයි මගදී කෝටි 7ක් ජනගහනේ බුදුන් වහන්සේ පිරිනවම් පානකොට කෝටි 6ක් සෝවාන් කියන්නේ. ඇයි ඔක්කොම බුදුන් වහන්සේ දේශනා කළා ඉවරයිනේ එළිය දෙයක් නැහැ කිය. ඕක ඇහෙනවනේ දැන් මේ ඔබතුමාට ඇහෙනවා වගේ ඔක්කොටම ඇහෙනවනේ එළිය දෙයක් නැහැ ඕක දැන් ඇහෙනකොට මොකද වෙන්නේ? අපි අපි නැති දෙයක් තියනවා කියලා ගත්ත දෘෂ්ටි ඔක්කොම කුඩු වෙලා යනවා. කුඩු වෙලා යනවා. කුඩු වෙලා ගිහිලා අන්තිමට ඇත්ත පේන ගන්නවා. ඇත්ත පේන ගන්නවනේ මායාව පේන ගන්නවනේ. කවදාවත් දැකලත් නැති කවදාවත් ඇත්තටම මරණට පස්සේ යනවා කියලා හිතන් ඉන්න එකක් තියෙනවා. ඔව් පෙර නොවිසිරි දාම එතන තියෙන්නේ. එතන තියෙන්නේ. දැන් මරණය කියන එකක් බලන්නකෝ. දැන් මේ ෂණය විතරයි කියලා දැක්කොත් මොකද මරණය බොරුවක් වෙනවනේ. ඔව්. මරණය කියන්නේ සිතුවිල්ලක් වෙනවනේ. සිතුවිල්ල. අර පොත කියන එක සිතුවිල්ලක් වගේ මේ භාෂාවේ කියන හැම වචනයක්ම සිතුවිල්ලක් වෙනවා. සිතුවිල්ලක්. ඒකේ නාම රූප දෙකක් සිතුවිල්ලක තියෙනවා. රූපයක් තියෙනවා. දැන් ගදයි කිව්වොත් ඒක පිච්චමල ඒක ඒක සුවඳයි මොකක් හරි එකක් රූපයක් තියෙනවා. එහෙම නැතුව අපිට සිතක් නැහැ. පෙන්වන්න ක්‍රමයක් නැහැ. එහෙනම් එතන සිතක් නැහැ. සිතක් නැත්නම් ආත්මයක් නැහැ. එහෙනම් යා නිවන් දැකනවා. වචනයක් කියනවා නම් එතන සිතුවිල්ලක් ආත්මයක්. වචනයක් නැත්නම් ඒක අපි කිව්වේ නාම ටික මකලා ලෝකෙ දිහා බලන්න කියලා. ඒක අනාගාමී භූමිය ප්‍රතිපදාව තුළ පැහැදිලි කරනවා. අනාගාමී භූමිය ප්‍රතිපදාව තුළ පැහැදිලි කරනවා හිස් බැල්මකින් ලෝකෙ දිහා බලනවා කියලා. නම් නැතුව ලෝකෙ දිහා බලනවා කියන්නේ එනේන අරමුණ එතන මේ තමන් හදාගෙන බලන්නේ බාහිර පොත කියලා. පොත මකනකොටම බාහිර පොතක් හම්බ වෙන්නේ නැහැනේ. දැන් පොතක් කියලා එකක් බාහිර නැහැනේ. අපි හිතන එකන්නේ තියෙන්නේ. අපි දාගත් શબ્දනේ මේ. එතකොට බාහිර එහෙම එකක් නැහැ කියලා එතන මෙනෙහි කරනවා කියන්නේ අර වයර් එක ෂෝට් වෙන්නේ නැති වෙනවා. අර කරන්ට් එක ආත්ම ආත්මේ උපදින්න තියෙන කරන්ට් එක දීවි යනවා. එතන කරන්ට් එක උත්පාදන ඩයිනමෝ සිස්ටම් එකනේ තියෙන්නේ. මේ ඇහැ අරනකොට පේනවා වගේ, රෝදේ කරකවනකොට ලයිට් එකපත් වෙනවා වගේ, ඇහැ අරනකොටම අපි තියනවා කියලා හිතන එකක් තියෙන්නේ. ඒක තමයි ලයිට් එකපත් වෙනවා කියන්නේ හිතන එක තියෙනවා කියලා. හැබැයි මේක ඇත්ත දැක්ක ගමන් මොකද වෙන්නේ? කරන්ට් එක අතනින් එන්නේ නැහැ. ධනරින චුම්බකයේ යකඩ කැල්ලක් වෙනවා. ඔව්. ධනරින චුම්බකයක් නැති වෙනවා. ඒ කියන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා මේ පැත්තෙන් හිතන එක නැති වෙනවා. තියෙනවා කියන හිතන එක නැති වෙනකොට මේ එතන බාහිර තියෙනවා මෙතන මම ඉන්නවා කියන එක නැති වෙනවා. එතනයි මෙතන අජ්‍යත් බහිද්දා කියන අන්ත දෙකක් නැති වෙනවා. පොත බාහිර පොත තියනවා කිව්වොත් තමයි පොත දකින කෙනෙක් ඉන්නේ. මේ පැත්තේ මම නැති වෙන්නේ එහා පැත්තේ ලෝකයක් තිබුණොත් මමත් ඉන්නවා. ලෝකේ නැත්තම් මමත් නැහැ. ඕකයි කතාව. ඔව් ස්වාමීන් වහන්සේ වැටුණා හොඳටම. ඔව් එතකොට මේ ධර්මය එතනම එයා සෝතාපන්න පැත්තට එනවා. ඒ කියන්නේ එයා කවදාවත් ආයි රවට්ටන්න බැරි වෙනවා. එතන ඒක හොඳටම ප්‍රත්‍යක්ෂතාවයට එන්න ඒක නිතරම මෙනෙහි කරලා ගත්තොත් තමයි එතනට හොඳටම එනවා ඒක හොඳටම පිරිසුදු වෙලා සත්තානම විසුද්ධියයි කියන තැනට එනවා. සුද්ධ වෙලා එනවා. ඒක මුලින් එකපාරටම ඒක දැනගත්තට ඒක නැවත නැවත ඊට පස්සේ මෙනෙහි කරනකොට යාට ඒක ප්‍රත්‍යක්ෂතාවයටම එනවා. ඒක තමයි අපි කියන්නේ මේ ප්‍රතිපදාවේ හිත දකින්න එක හිතට එන අරමුණ සිහියෙන් දකින්න එක ඒවා දැකලා ඒවා හොඳින් ගලපලා බලන එක යථාභූත ඥානෙ යෝනිසෝ මනසකාරයේ පිහිටවමින් සිතට තමන්ගේ සිතටම තමයි තමන් සිහිය පවත්වන්න ඕනි බාහිරට නෙමෙයි සිහිය පවත්වන්න ඕන ඔව් ස්වාමීන් වහන්සේ ඒක සත්‍යයක් මට මට අහුවෙන්නේ මේක එනවා යනවා එන්න ස්වභාවයන්ම පමණයි ඇත්තටම කිස් ස්වභාවයක් තියෙන්නේ ඔව් දැන් මෙතන දැන් මෙතන ප්‍රතිපදාවේදී මායා ගොඩාක් තියෙනවා එකක් තමයි මේ සිත කොහොමත් ඇති වෙන නැති වෙන ස්වභාවයක් තියෙනවනේ ඔව් දැක්කනටත් ඇති වෙලා නැති වෙනවා ඇති වෙනවා ඔව් නමුත් සිත දැක්කොත් තමයි ඒතර උපාදානය වෙන්නේ නැත්තේ ඒ කියන්නේ බාහිර අපි අපි ඒක ශේෂ වෙනව නැත්තම්. ඒ කියන්නේ නැවතත් ආයි ඊනෙන් හරි පේන්නේ තිබ්බොත් තමයි. ඔව් දැන් මෙහෙම එකක් තියෙනවා සෝනනේ. දැන් කියන්නේ අර සමහර වෙලාවට මේ මට තේරෙනවා මෙහෙම 80 මම දන්නේ නැතුව ටිකක් වෙනවා. මම ඊට පස්සේ වෙලා මම මට ආයි එකපාරටම එකපාරටම නැවතත් පේනවා. ඔව් නැවතත් එළපෙන කිය ඒක පේන ගන්නවා. අරක දැන් අරක අරක ඇත්ත උනානේ කියලා දැනෙන්න ගන්නවා. ඔව් අරක ගිය බව දැනෙන්න ගන්නවා. ඔව් ගිය බව දැනෙන්න ගන්නවා. ඔකිය. ඔව් නමුත් එතන ස්වාමීන් වහන්සේ මම මොකද හදාගෙන මම මේ මේ මේ අපි කියමු කර්ම රැස් කරා කියලා එහෙම දෙයක් වෙලා නැහැ. නෑ මෙතන මෙහෙම දෙයක් තියෙනවා. මෙතනම දැනෙනවා. ඇත්තටම එහෙම දෙයක්ත් තියෙනවා. හැබැයි එහෙම හිතන බවකුත් තියෙනවා. මේ කියන මායාව හරි පරිස්සමෙන් අපි අපි මෙයාව පිළිගන්න හොඳම ඒ කියන්නේ මං මෙයාව මං ඒකත් මගේ හිතක් කියලා මං එතනම දකිනවා ඔව් ඒ කියන්නේ තමන් හොඳට කල්පනා වෙන්න ඕනේ දැන් මේක හිතන වෙලාවෙන් දකින්නේ හිතන වෙලාවේ දකිනකන ඒකත් හිතන්නත් පුළුවන් ඒක දැනෙන එක වෙනයි දැනෙන එක දැනෙන එක දැනෙන එක හිතන එකද කියලා හිත හිතුවද කියන එක තමන්ම තමයි සියයලම ගන්නවා මේක හිතුවාද මේක දැනුණාද? මෙන්න මේක අහන්න ඥානතෝ පස්සතෝ කියන්නේ. ඔව් කියන්නේ. ඔව් අර එතන ස්වාමීන් වහන්සේ යටි දැන් අරක එක බලන තැනයි දැන් මේක ආයි ප්ලේ කරන තැනයි එතන මොකක්ද එකකින් බල දැනීමක් තියෙනවා මට බලනවා වගේ මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. හැබැයි මම දෙයක් හදාගෙන මේ බැඳිලා මේ මේ මම එහෙම මේ කිසිම දෙයකට මේ වෙලා නැහැ කියලා මට දැනෙනවා ඒක. මෙතන තියෙන්නේ ඔබතුමාටම කාන්දිට එක වෙන්නේ. මොකද අපිට ඒක වචන වලට පෙරලන්න යනකොට කොහොමත් ඒකේ ඒක අපිට හරියටම එන්නේ නැහැ. ඔබතුමාට දැනෙන දැනීමයි මෙතනදී ඒ දැනීම කියන එක සිතුවිල්ලට ওই වචන වලට ඔබතුමාට ගන්නත් බැරි වෙනද ඒක කියා ගන්න බැරි වෙනවා. හැබැයි අනිවාර්යෙන් දැනෙන දැනෙන්නේ Tamanටමයි. ඒක දැනෙනක හොඳට බලන්න හිතුවද දැනුණාද කියලා. ඒ කියන්නේ දැන් මේ එන අරමුණ මේ අරමුණ Tamanට බාහිරට වටිනාකමක් දැනෙනවද? නැත්තම් ඇත්තම දැනෙන්නේ නැද්ද? කියන එක එතනද Tamanට ඒක තේරෙන්නත් ඕනේ. හැබැයි වෙන මෙහෙම මේකේ මේකේ මේකේ ආකාර කීපයක්ම තියෙනවා. ඒ කියන්නේ අපි මේක පොදුවේ බා පොදුවේ අහනවනේ. ඔව් පොදුවේ පැහැදිලි කරනකොට අපි සාමාන්‍ය මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න කියලා එහෙම කිව්වට මේක කෙනාට කෙනාට සාන්දිටික අර බුදුන් වහන්සේ අර ගාථාවක්වත් මතක හිටින්නේ නැහැ කියලා. ඒකේ ස්වාමීන් වහන්සේ එතන බලන්න දැකි දකින්නවා විතරනේ එතන වෙන්නේ බැලිමක ආයිත් කරන හදන්න හිතලා කරලා ප්‍රපංච කරන්න දෙයක් නෑ නේ ස්වාමීන් එහෙම දෙයක් මෙතන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා අපිට දැන් පුරුද්දටනේ දැන් පුරුදු තමයි සිත කියන්නේ පුරුද්දු තමයි පොත කියන්නේ පුරුද්දාන්නේ කලින් පොත කියලා පුරුදු වෙන අපිට දැන් අපි දන්නවනේ පොත එනකොටම හැඩතලේ පුරුදු වෙන අපිට ඒ පුරුද්දට තමයි පේන්නේ පේන්නේ. ඔව්. ඒ පේනවා නෙමෙයි අපිට සිතුවිලි එන්නේ. එන්නේ. ඔව්. එතකොට පුරුදු දැන් පුරුදු වෙලා ඉවරයි. ඒ කියන්නේ ඒවා දැන් අපිට හුරු පුරුදු ඒවා. ඔව්. ඒකනේ ඒවා තමයි එනවා විතරයි කියනවා. ඔව් කියන්නේ. ඔව් ඒ ඒ දේවල් ඒවා එනවා විතරයි එතන වටිනාකම් නැහැ. ඒ කියන්නේ ඔව් දැන් මෙතන අඳුර ගැනීමක් තියෙනවා, දාන්නවා, මේවා කරන නමුත් මගේ අර කතා ගහෙන් මම ඇක්සිඩන්ට් වලින් මේ ඔබතුමා කියන එක හරි. ඕක තමයි ඇත්තටම අපිටත් කියා කෙනෙක් කියනකොට ඔය වචන ටික හරිම කෙනෙක් කියනවා. අනිත් පැත්තට මෙන්න මේ ඔබතුමා මේ දක්ෂ වෙන්න ඕනේ. අපිට අපිට පුළුවන් ඡායාව පෙන්වන්න. මෙන්න මේ වගේ දෙයක් කියන එක පෙන්වන්න. නමුත් එහෙම දෙයක්ද කියන එක ඔබතුමා හොඳින් මෙනෙහි කරගන්න. ඒ කියන්නේ මෙන්න මේ ඒ කියන්නේ දැන් මේ ප්‍රතිපදාව ගැන කතා කරන දැන් දන්නවනේ දැන් බාහිරත් නෙමෙයි ඉතත් නෙමෙයි දැන් දර්ශනය දැන් සත්‍ය ඥානය දන්නවා මේ කෘත්‍ය ඥානය ගැන කතා කරනවා එතකොට ඒ සත්‍ය ඥානය දැනගත්ත ඒ දේ දකින්න ඕනි හැම මොහොතේම ඒ කියන්නේ ඒකට තමන් ඒ සමහර වෙලාවට ඒ අවස්ථාව අවස්ථාවට ඒක ඒක වෙනස් වුණාට කමන්නේ ඒ කියන්නේ මේ මුලින් යන්න ඕනි පාත් එකක් තියෙනවා හිතට වද දෙන්නේ නැතුව හිතට ඕනාට වැඩි බල ගන්නවලා මේක මම බලන්න ඕනි කියලා ඒක ඒකම කරන එහෙම ඒක උපාදාන වෙනවා. එතකොට දැන් මේක මෙහෙම දෙයක්ත් තියෙනවා. මේ මේ මේ බලන මොහොතේ තියෙන සවිතක්ක සවිචාර ඒ මානසිකාරයක් තියෙන. ඒ කියන්නේ සවිතක්ක සවිචාර අර කෘත්‍ය ඥානය කියන්නේ කරන දෙයක් තියෙන්නේ. ඒ කියන්නේ බලන එකක් හිත දකින්න එකක්. සිය පිටවන. ඒක සිය පිටවක කියනකොටත් එතන දෙයක් වෙනවා. ඔව්. සිහියෙන් ඒ කියන්නේ හැමතිස්සෙම තමන්ට කල්පනා වෙනවා. දැන් ඒක ඊට පස්සේ ප්‍රායාසයෙන් වෙනවා කියන එකත් අපි පිළිගන්නවා. මොකද සද්ධා සත්‍ය ඔව් අපිට ෂටද සද්ධා කියන්නේ සත්‍ය දකින්න එක නම් වීරය කියන්නේ ඒ සත්‍ය දකින්න ගන්න වීරය නම් සතිය කියන්නේ ඒක පෙහෙන එක නම් ඊට පස්සේ සමාධිය කියන්නේ අනිමිත්ත සමාධිය නම් බාහිර ඇත්ත වෙලා නැතිනම් ඒ යන පාර හරි හැබැයි ඊට පස්සේ බල ගන්න යනවා කියන එකත් අපි පිළිගන්නවා මොකද ඒකනේ ඕන කමින්ම කරනවා නෙමෙයි ඒක ඉබේම කරන එකත් එනවා ඒකත් අපි ගන්නවා හැබැයි මෙතනදී මායාවේ මෙන්න මෙහෙම මායාව ටිකක් තියෙනවා. හිතන්නත් පුළුවන් දැනෙනවා කියන එක මහා ගැඹුරක් මේක යටින් තියෙනවා. ඒ කියන්නේ උඩින් අයිසින් කේක් එක තිබ්බට යටින් කේක් එක අර කේක් එක වෙනයිනේ වගේ මෙතන කතා දෙකක් තියෙනවා. ඒ කියන්නේ එක කතාවක් තමයි දැනෙනවා කියන එක. දැන් මේ සිතක් එන ඇති වුණු බවට දැනෙන එක. දැන් දැන් සිතක් ඇති වුණු බවට හිතන එක. දැන් සිතුවිල්ල වෙනයි දැනීම වෙනයි. දැන් දැන් දැන් මේ සිත සිතට බල ගැන්නුණා කියන එක දැනෙන එකක්. දැන් සිතට ඒ කියන්නේ බාහිර ඇත්ත වටිනාකමක් බාහිර දැනෙන එකක් දැනෙනවා. බාහිර වටිනාකමක් දිය වෙන එකක් අඩු වෙන එකක් වැඩි වෙන එකක් දැනෙනවා. දැන් තමන්ගේම තමන් සිහිය පවත්වනවා කියන යෝනිසෝමනසිකාරය මෙන්න මෙතනට එනවා. එතකොට දැන් තමන් මේ මේ තමන්ගේම මේ තමන්ගේ කතා කරනකොට ලොකුකම් කරනවා. ලොකු වගේ පෙන්නනවා. එහෙම නැත්නම් තමන් හොඳ කෙනෙක් වගේ පෙන්නනවා. එතකොට තමන්ගේම මේ හිතන විදිය තමන්ට බාහිර වටිනාකමක් ඇති කරලා තියෙනවා. කෙනෙක් ඉන්නවා කරලා තියෙනවා. එතකොට කෙනා පේන්නේ අපිට වර්ණයෙන්, ශබ්දයෙන් ගන්න දෙන්නේ නෙමෙයි. මේ මේ ඇතුලේ මේ අපිට ආත්ම සංඥාව පෙන්නනවා. ඒතර ආත්ම සංඥාව පෙන්නනවා කියන්නේ බාහිර අපිට වටිනාකමක් තියෙනවා කියන එකයි. ඔව් බාහිර අපිට තියෙනවා මෙන්න මෙහෙම ස්වාමීන් මම දැන් මට මේ ධර්මකාරණා ඔක්කොම වැටහෙනවා මම ලියනවා ඒක. ලිය ලිය මම පත්පත් එකට දානවා මට තේරෙනවා මෙයා මේ මේක වටිනාකමක් අරගෙන මෙහෙම කරනවා කියලා දැන්. ඔව් අන්න එහෙම මම මේක අර යෝනිසෝ මනසට නිතරම වෙනවා. يعني ධර්මයේ මෙහෙම මෙහෙම මේ ඊට පස්සේ ඒක වැඩියෙන් බලන්න ඕනේ. අනිත්‍ය ඊට පස්සේ ඒක වැඩියෙන් බලන්න ඕනේ. ඊට පස්සේ අනිත්‍ය ඒකට වටිනාකමක් දෙන්නේ නැත්නම් ඒක නිකන් අර වටිනාකමක් දුන්නේ නැහැ වගේ වෙනවා අපිට. ඊට පස්සේ මම ලියපේ කොහොමද නැහැ. මම ලියපේ කෙච්චර වටින්නේ නැහැ. මම ලියපේක මීට වැඩිය හොඳ එකක් වෙන්න ඕනේ. මීට වැඩිය අනිත්‍යයට දැනෙන්න ඕනේ. මම වැඩකාරයෙක් වෙනවා වගේ දෙයක්. ඒ කියන්නේ මේ මම වටිනාකම මට දේවුණා මට ඒක ඇති කරනවා සමහර වෙලාවට. ඒක දැනෙනවා මං බලන නිසා. අන්නේ වංචනික ධර්මයේ දකින්න. ඒ කියන්නේ ධර්ම මාර්ගය යනවා කියලා වංචාවක් පේනවා. අන්න අන්න අන්න මේක කරන්න යනවා. ඒක ඒවා ඒක හොඳට පාඩම් ගන්න ක්‍රම තියෙනවා. ඒ කියන්නේ තමන්ගෙම ඔය වගේ මායාදියා බලන් ඉන්නවා. ඊට පස්සේ වරදුනාම වැරදුනාම එයා දැන් එනවනේ අනිත් පැත්තට. එහෙම නැත්නම් ඒක දැන් ඔයාගේ අපිට කියන්න බෑ ඔබතුමාට එහෙම කරන්න කියලා. නමුත් ඒ එහෙම කරන්න නෙමෙයි මේක අවබෝධයෙන් යන්න ඕනේ. තමන්ට අවබෝධය තියෙනවානේ. හැබැයි දැන් අපි හිතමු දැන් මෙයා අයිස්ක්‍රීම් වලට කැමති. මෙයා රස කෑම කන්න කැමති. දැන් මෙයා දැන් අයිස්ක්‍රීම් කෑවා කියලා මෙයා තව හොයනවා. එහෙම නැත්නම් මෙයාට කෙලෙසකමක් එනවා. අර එතකොට තමන්ට ඕන නොදී ඉන්න පුළුවන්. හැබැයි මෙයා කියන්නේ එතකොට Taman නෙමෙයි. Taman එනවා අර දැනෙන ආත්මේ අර අර විඥාණයට එනවා. මෙයා කියන්නේ සිතුවිල්ලට. මෙයාට අයිස්ක්‍රීම් ඕන වෙලා. මෙයා හිතනවා ඔව් මෙයා හොඳ ඇඳුමක් අඳින්න යනවා. මෙයා දැන් දැන් මොන හරි ඔය සමහර ඔය ගෑල්ලාගේ පිළිලමක තියෙනවා. එයා යනකනේ අරයට හිත ගන්න යනවනේ. එතකොට මෙයා පෙටි යනවනේ වැඩ පෙන්නන්න යනවනේ. එතකොට මේ මේවා ඔක්කොම අර ඥානෙට අවදියට ඒ අවදිය තමයි මේ මේ ඥානෙ කියන්නේ සිතුවිලි නෙමෙයි. ඔව් අන්න අරසෝමනස් අන්න එතනදි මට අර අතන මම දියර වටිනවා දැනනකොට මම එතන මට දැනෙනවා. ඒ දැනීම තුල මගේ ඒක පුස්සක් වෙනවා. මම ඒක දන්නවා. ඒක දැනගැනීමක් වෙනවා. පස්සේ කරන දේ පුස්සක් වෙනවා. කරන ඔක කරන දේට වටිනාකම තමන්ගෙන් එන්නේ නැහැ. ඒකට තමයි මම නමුත් නොකා සමන්නා වගේ අතන්ට එන වටිනාකම. ඔව් එතන මම මට කරන්නත් පුළුවන් නොකර ඉන්නත් පුළුවන්. අන්න ඒක තමයි වෙන්නේ. ඔබතුමා යන පාර හරි. ඒ කියන්නේ මට දරුවත් එක්ක කතා කරන්නත් පුළුවන්, දරුවත් එක්කට දරුවට සැර කරන්නත් පුළුවන් වගේ. අන්න මම එහෙම ගානක් නෑ මට. මට ඒක දෙයක් නෙමෙයි. ඒක අනිවාර්යෙන් ඔබතුමා කියන විදිහ හරි. ඒ කියන්නේ මෙතන මාර යුද්ධ කියන්නේ මේක. ආ ඒක තමයි මට තේරෙන හරි යුද්ධයක් කියලා දින්නේ ස්වාමීන් වහන්සේ. මේක අපිට ඒකයි දුක් ගැමුණු රජුරෝ ඔයගොල්ලෝ අවවාසේ කිව්වා මට මුලදී සමහරට ඒක ඊට වැඩිය අමාරු දෙයක්. තමන්ව අල්ල ගන්නත් ඕනි. බලනකොට මෙයා සමහරලාට මෙයා මෙයා හොඳ ඒවා කරන්න යනවා. මෙයා හොඳ වැඩ කරන්න යනවා. මෙයා හොඳ අන්න හොඳ කෙනෙක් වෙන්න කියලා පෙන්නනවා. මෙතන නැති ආත්මිකුත් හදාගෙන අන්තිමට මාත්‍ය බලගන්න වෙන්නත් යනවා. අන්තිමට අපිට කොහොමත් මේ සංඥාව මේකේ තියෙන්නේ මේ චිත්ත මේ ඔක්කොම සංඥා මේ ඔක්කොම අර හීනේ වගේ හැබැයි ලෝකෙ ඉන්නේ හැබැයි ලෝකෙ හීනේ දැන් සුද්ධ කරන්න යන්නේ ඒක සුද්ධ කරන්න අපිට මේ සමහරට දෙන්නේ ඔය ඔය සංඥා බල ගන්න වෙනවා ඒ කියන්නේ බඹරේ කරකවනකොට බඹරේ විසින් බලයක් ගන්නවනේ ඔව් ඊට පස්සේ තමන්ගේ බලෙන් ඉන්නවනේ කැරක් කැරකි අන්න ඒ වගේ දැන් මෙයා හැදිලා ඉන්නේ ආත්මය කියලා ඔබ ඔබතුමා දැන් හිතනවා මේ රූපේ තියෙන්නේ මම දැන් මගේ නම කමල් ඔන්න වගේ නමකුත් දාගෙන ඊට පස්සේ දැන් මම දැන් මෙච්චර ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ දැන් ওই දැන් ඉගෙන ගත්තාට මේ ප්‍රශ්නේ එනවා මම ડોක්ටර් කෙනෙක්. මම ඉංජිනේර කෙනෙක්. ඊට පස්සේ මම තමයි අනදෙන නිලධාරියා. ඔහොම එනවනේ. ඒතකොට මේගොල්ලෝ ඉන්නේ මේ මේවට බලගැන්විලා. මෙයාගේ ආත්මය මෙයා කොහොමද නිවන් දකින්නේ? මෙයා මේක කුඩු කරනවා. ඒකනේ මේවා සේරම සිටවරු සිටුකම් අත්හැරලා රජවරු රජකම් අත්හැරලා කෙලින්ම එන්නේ වනසතුන්ට මොකද අර බලගැනීම දැන් මම ඔබ සුමාවින් වහන්සේට කතා කරනවා කියමුකෝ මං කාත් එක්ක හරි කතා කරනවා කියමුකෝ අර මට එතකොට මට කතා කර කර හිටියත් මට දැනෙනවා මේක මේ අතුලාන්තයක් කීයක් දිනු වෙලා තියෙනවා ඔව් එතකොට මම මම ඒ කිසිම නැති තැනකට මම යත් එක්ක කතා බහ කරනවා මම මම හරි වැරද්දක් මං මගේ ලොකුකම් දාන්න ගියත් හරි මම මේ එයාට මේව කරන්න ගියොත් හරි මම නිකන් කෙනෙක් කියලා මොනවාරි කරමුත් ඒක දැනෙනවා මට. මම ඒක එහෙම ඒවට යන්නේ යවෙන්නේ නැහැ මාව. ඔව් දැන් අතර මෙහෙමයි. දැන් ඔද ඔබතුමාට නොකියුවාට අපිටත් මේ ඒ කියන්නේ මේ අවබෝධය තියෙනවානේ. අපිට අවබෝධයට පස්සලානේ ඉන්නේ. එතකොට අපිට මෙන්න මේකක් තියෙනවා. ඇත්ත කියනවනේ. අපිට දැන් ඔබතුමා වගේම අර සාමාන්‍ය කොල්ලෙක් එක්ක කතා කරනකොට කොල්ලෙක් වගේම hina වෙන්නත් පුළුවන්. විහිළු කරන්නත් පුළුවන්. හැබැයි අපිට දැනෙනවා මේක මේ සුදුසු නෑ කියලා. දන්නවා මේ මෙච්චර දැන් අවබෝධයක් ඇතුව දැන් එයා රැවටෙනවනේ එයා හිතනවනේ මම එයා ඒ ඒ එයා එයා නොමග යනවා එයා එයාට අපි එයාට පෙන්වා වෙනවා වැරදි කෝණයක් පෙන්වා වෙනවා ඒ ඊට පස්සේ එයා ඊට පස්සේ එයාට ධර්මය ගන්න බැරි වෙනවා තව පැත්තකින් එතනින් වෙන ලොකුම හානිය තමයි එයා දෘෂ්ටියට වැටෙනවා එතකොට එයා එයා ඒ හැසිරීම තුළ අපිත් ඒ මට්ටමේ හැසිරුණා කියන්නේ ඊට පස්සේ අපිට දෙන්න බැරි වෙනවා එයාට මොකද එයා පිළිගන්නේ අපි කියන ධර්මය. අන්න එයා එයා එයාගේ හිතන්නේ එයාගේ මට්ටමේ. ඒතකොට එයා හිතන එයාගේ මට්ටමේ මේ ධර්මය එයා ගන්නෙ නෑ. මොකද ධර්මය එයාගේ මට්ටමින් එයා ගන්නෙ ධර්මයේ ඉහළින් ගත්තොත් නෑ ගන්නෙ. එතකොට එයාට ඉතින් ගන්න බෑ මේ ආත්ම ආත්මීය මායාවේ මායාව ඇතුලේ එන මායා මායා ගුලියක් තියෙනවා. මේක ඇම්බරලා යනවා මේක අර ගස් අරටු පිටින් අර සුලිසුලකට ඇම්බරනවා වගේ ඇම්බරනවා. ඒ කියන්නේ මේ ආත්ම කතාව ඒ තරම් භයානකයි. සමහරලාට අපි hina වුණත් ඒ ඒ hina වෙන එක ඒකයි ඇත්තටම මේකේ මේකේ ඒ මේකේ තියෙනවා. ඒ කියන්නේ ඒ තරම් කතාවක්. දැන් දැන් මෙච්චර ආબોධයක් ආબોධයක් මට ඒක වැටෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට මෙතන මෙතන එතකොට මෙතන දැන් ශරීරයක්නේ තියෙන්නේ. එතකොට දැන් මෙතන මෙතනත් පංචස්කන්ධයනේ තියෙන්නේ. එතකොට මේ පංචස්කන්ධය අපි හසුරවන්න ඕනේ. එතකොට අපිට අපිට සිද්ධ වෙනවා එතකොට දැන් අවබෝධය නැති වෙලා නෙමෙයි අවබෝධය තියෙනවා. එතකොට අපිට ඊතරම අවබෝධයි දැන් ඉලීන කෙනා රැවටෙනවා කිය. අවබෝධද අපි රැවටුවා වෙනවා එතකොට. අපි රැවටුවා වෙනකොට දැන් දැන් සද්දාතිස්ස රජතුමා යා ඒක දැන් ගොඩක් වෙලාට ආගමට ලැබි කෙනෙක් ධර්මයට ලැබි කෙනෙක්. එතකොට සද්ධාතිස්ස රජතුමා යනවා එක රහතන් වහන්සේලා රහත් වෙලා කියලා යම්කිසි භික්ෂුවක් ආරංචියක් ආවම සද්ධාතිස්ස රජුරු යනවා තාගි භෝග අරගෙන පෙර අර පිටින් ගිහිල්ලා ඒ උපස්ථාන කරනවා. එතකොට මේක එක්තරා අපිට මතක හැටියට මේ ඕක ඔකම අපිට මතක මේ කොහෙද මේ මේ මේ දකුණු පළාතේ එක්තරා ආරාණයකට එක්තරා වික්ෂුන් වහන්සේ නමක් රහතන් රහතන් වහන්සේ නමක් කියලා ආරංචියක් ලැබිලා උන්වහන්සේ යනවා පෙරහැර පිටින් ගිහිලා ඊට පස්සේ යනකොටම රහතන් වහන්සේ කරන්නේ තියෙන අර අදරකඩේ අඳගෙන වැලි පොළවේ කෝටු කෑල්ලකින් ඉරි අරගෙන ඉන්නවා නිකන් අර නිකන් අර මුකුත්ම අර සාමාන්‍ය රහත් භාවයක් එහෙම මුකුත් නැති සාමාන්‍ය කෙනෙක් වගේ හැසිරෙනවා ඊට පස්සේ සදාතිස රජුරකින් අහන මෙතන අහවල් නම තියෙන එහෙම භික්ෂුවක් ඉන්නවද කියලා. ආ ඌ ඉන්නවා කියලා. ඊට පස්සේ අර කොයි එහෙනම් එන්න කියන්නේ කියලා. ඊට පස්සේ කියනවා මං තමයි කියලා. ඊට පස්සේ රජුර කල්පනා කරන මේ මොන රහතෙක්ද මේ? හරි <laughs> වස්ත්‍රයක්වත් නැහැ. ඉවරයක්වත් මේ කොටු කෑල්ලකින් පියලිය නැන්නේ. ඉතලා අර අර අර ඕනකමින් කරන්නේ. ඒ ඕනකමින් කරන්නේ හැබැයි ඒ ඒකට රහතන් වහන්සේගේ අතේ වරදක් නැහැ. රහතන් වහන්සේ දන්නවා මේ පිරිවරත් එක්ක මෙහෙම આવොත් මට මේ ආරාණේ ඉන්න හම්බ වෙන්නේ නැහැ. යන යන තැනට ඊට පස්සේ එනවා. ඊට පස්සේ කතනාසේ කල්පනා කරනවා මට මේ කොහෙවත් ඉන්න හම්බ වෙන්නේ නැහැ ඊට පස්සේ. දැන් ඒකයි මේ මේ මෙලවත් මිදිලා එලවත් මිදිලා සමවාසය කරනවා කියන අවබෝධයෙන් වාසය කරන්න ඕ ඉන්නේ දැන් මේ අපේ ගෙදර ඇත්තට මම ආශ්‍රය කරනකොට මට තේරෙනවා හරිය පරිස්සම මේගොල්ලෝ වැරදි දේවල් මම නිසා දා ගන්නවා ස්වාමීන් වහන්සේ. ඔව් මේක මේක දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් ඒකේ දියුණුවටපත් වෙනකන් අර Tamanට තියෙන පුදුමාකාර යුද්ධයක්. ඒ කියන්නේ ඒ කියන්නේ මේකේ දැන් රස්තාව කරන්නත් ඕනේ. දැන් ගිහියෙක් විදියටනේ. එතකොට ඔක්කොම මැද්දේ හිතත් පේනවා දැන්. හිත පේනවා. ඒක ඉබේම වෙනවා. දැන් අපි කරගත්තට පස්සේ කොහොමද හැම මොහොතේම ධර්මය මෙනෙහි වෙනවා. හැම තැනකම ඒක ධර්මයට ගැලපෙන්න ගන්නවා. යන පේනවා. ඔව් ඊට පස්සේ එයාගේ අතින් ඔටෝමැටිකලි මැච් වෙනවා. ආ කම්පයර් කම්පයර් එකට ආත්ම සංඥාව ගිලිහිගෙන යනවා. ඒ ගමන යනවා. දැන් ඔබ ඔබතුමා සම්බෝධි පරායන වෙනවා කියන්නේ පොඩි දෙයක් නෙමෙයි. මේක මේ මේ වර්ණ ගන්න, ශබ්ද ගන්ධ ඒවයින් පේන එකක් නෙමෙයි. මේක කර මේ සංඥාව ඇවිල්ලා ඊගාව අවසාන හුස්ම හුස්ම මේ මොහොතේ නම් ඊගා මොහොතේ මේ සංඥාව ශක්ති ස්වභාවයේ සකස්මක් තියෙනවා. ඒකයි කතාව. ඒකයි අපි අපි කියන්නේ මෙතන හුස්ම ගියොත් මේ මොහොතේ අන්තිම සිත ගියොත් මේ ධර්ම ධර්ම අවබෝධ වෙලා නැත්තම් අර ආත්ම සංඥාව තියෙනවා. සකස් වෙන ඉඩ තියෙන ආකාරය කියන්නේ. ඒ කියන්නේ ධර්ම අවබෝධයක් නැත්තම් යාට ලෝකේ ඇත්ත වෙලා තියෙන්නේ. යා ලෝකේ ඇත්ත මම යනවා කියලා යාට කම්පනයක් එනවා. ඒ කම්පන ශක්තිය තමයි සකස් වෙන හේතුව. ඒක ඒක තමයි මේ මොහොතේ ගති නිමිත්ත කම්ම නිමිත්ත එහෙම නැත්නම් එයා මොකක් හරි මේ මොහොතේ අර අපි කියන්නේ මේ මොහොතේ එයාට මොන හරි රූපයක් මැවෙනවා කියලා. ඒ කියන්නේ පණුවෙක් මැවුණා පණුව තමයි. කාවෙක් මැවුණා කාව තමයි. අර භික්ෂුන් වහන්සේලා. ඒ කියන්නේ මේ මොහොතේ ඉදී මොකක් හූරෙක් දැක්කනම් ඒක තමයි. එහෙම නැත්නම් මොකක් හරි අර Tamanට බැනපු අර මොකක් හරි ඒ ඒකේ ආවේගයක් ආවා කියමු අන්තිම සිතේ ආවේගය තුල එහෙනම් කෙලින්ම සර්පේක් හරි ඒ පැත්තේ තමයි ඒක අපිට ඒක පෙන්වන්න බැරි මේ සංඥාව සකස් වෙනවා. ඒ කියන්නේ ගිනි බෝලේ තාම කරකිනවා කියන එකයි. කරගෙන යනවා. අර වේගයෙන් මේක ඒකයි කියන්නේ මේ එක මේ බලන් ඉන්නකොට කෝටි ගණන් ක්ෂණ ඒක චිත්තක්ෂණ 15 වෙනවා. මෙන්න මෙතනයි භයානකම. ඒ කියන්නේ හැබැයි මේ මේ මේ දැන් සේරම එන්නේ මේ චිත්තක්ෂණ එන්නේ මිත්‍යා දෘෂ්ටියට තියෙන දෙයක්. තියෙනවා කියලා එන්නේ. දැන් ධර්මය අවබෝධ වුණාම නැහැ කියලායි එන්නේ. ඒකයි මෙතන ඊට පස්සේ කම්ම නිමිත්ත, ගති නිමිත්ත, නිමිතිකෝ. නිමිතිනේ. මොකද දැන් එනේන සිත රැති බව දකින්න පුරුදු කරන එක තමයි බුදුන් වහන්සේ කළේ ප්‍රතිපදාව තුල. ප්‍රතිපදාව තුල මේක දැම්ම පටිසෝතේට. පටිසෝතේට දානවා කියන්නේ නෑ කියලා දකිනවා. නෑ කියලා. ඒකයි සෝතාපන්න වෙනවා. සෝතාපන්න වෙන්නේ බාහිර නෑ කියලා හිතන එක. ඔව්. ඒ කියන්නේ ඒක ඒකේ හේව සක්කාය දිට්ඨි ප්‍රහීනයි කියන්නේ සක් කියන්නේ තියෙනවා. කාය කියන්නේ බාහිර මේ හැමතැනම ගොඩවල් තියෙනවා. ඒ කියන්නේ මේසෙ පුට්ටකද කාය ගොඩ සත් තියෙනවා. ගොඩ ගොඩ. ආ. තියෙනවා. දැන් ගොඩ කියන්නේ නමටම තමයි. නම uh. කියන්නේ ගොඩක් තමයි. නමේ තුල uh. රූපක් තියෙනවා, ශබ්දක් තියෙනවා, ඔක්කොම mm. තියෙනවා. Mm. කාය කියන්නේ ගොඩ කියන්නේ ඒ නාමයේ තමයි නම් කිරීම තමයි. එතකොට මේ නාමයේ mm. කියනකොටම කාය තමයි. ඒකයි ස්කන්ධ කායෝ oh. කියන්නේ. ස්කන්ධ කායෝ කියන්නේ එන නිමිත් තමයි කායෝ ගොඩ. කාය. Ah, ඒක ඒ ගොඩම තමයි සත් තියෙනවා කියලා ගන්න එක ආත්මේ. ඒක තමයි ah. උපාදානය කියන්නේ. ඒ ස්කන්ධ ගොඩම තමයි. ඒ ස්කන්ධය කියන්නේ අරමුණම තමයි. අරමුණ තියනවා කියලා ගත් එකයි ඒතර සත්කාය දෘෂ්ටිය කියන්නේ. ඒතර මෙතන දැන් මෙතන ප්‍රතිපදාවට එනවා කියන්නේ ඔබතුමා දැන් හොඳ තැනට ඇවිල්ලා ඒ කියන්නේ ඔබතුමා සුගති පරායන වෙන්නයි හදන්නේ. ඔබතුමා නොදන්නා වුණාට ඔබතුමා සම්බෝධි පරායන වෙනවා. සුගති පරායන මහණෙනි ගඟට නැමිලා තියෙන ගස ගඟටමයි වැටෙන්නේ කියන්නේ නිවනට නැමුණක් කොට පවතින අය නිවනින්ම සැනසීම ලබනවා කියන්නේ ඒකයි. ඒ කියන්නේ තව විදියකින් සුගති පරායන වෙනවා කියන්නේ සම්බෝධි පරායන වෙනවා කියන්නේ අර ශුන්්‍යතාවයේ පැත්තට නැමෙනවා. අස්කරණ පැත්තට. එතකොට සංඥා සුකුම වෙනවා කියලා කියන්නේ සංඥා රළු ස්වභාවය තුලයි පහළ ලෝක තියෙන්නේ. සංඥා සුකුම ස්වභාවය තුල පහළ ලෝක හම්බ වෙන්නේ ඒකයි දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ඔය ඔය සුද්ධාවාස පෙන්නන්නේ. ඔතන තියෙන්නේ එතන ශක්ති ස්වභාවය ඇතුලේ අර තරංග ස්වභාවයම තමයි. නමුත් ඒවා නැවත කලලක සකස් වෙන හේතු නැහැ. හේතු නැහැ. ඒකයි නහි ජාතු ගබ්බසයම් පුනරේතිති කියන්නේ. ඒකයි දික්ඨින්ච අනුපගම්ම සීලව දස්සනේන සම්පන්නෝ කාමේසුයිනේ. හැබැයි කම් එයාට හැමතිස්සෙම බලන කාමේසුයිනේ. කම්සප පිනවන එකක් තියනවාද කියලා. කම්සප පිනවන එක තියෙනවා නම් අරක වෙන්නේ නැහැ. මොකද එයා හැමතිස්සෙම බාහිර ඇත්ත වෙලා තියෙනවා. ආ මේකේ ප්‍රතිපදාව තුලයි මේක ගිලිහෙන්නේ. ආ හැබැයි මේක අවබෝධය තුල එයා ඒ විදිහටම ඉන්නවා. කනවා බොනවා ඔක්කොම කරනවා. හයි. ආ තිබ්බත් එකයි නැතත් එකයි. අර ඇලෙන එකෙන් මිදිලා. මිදිලා එතනින් මිදිලා එතනටයි එන්න ඕනේ. ඔව් එතනටයි එන්න ඕනේ. දැන් මෙතනදී මේ මේ අනිවාර්යයෙන්. ප්‍රතිපදාව තුල අපි ප- ප- ප- ඒ ම- ම- හොඳට තමන්ව අධ්‍යයනය කරන්න ඕනේ. ඒ කියන්නේ හ්ම්. හොඳට ફોકસ කරන්න ඕනේ තමන්ගේ පැත්තට ටෝච් ඔව්. ගන්න ඕනේ. තමන්ගේම අනිවාර්යයෙන්ම මෙයා ආත්මය හදනවාද කියන එක. මෙයා ආත්ම සංඥාව ගොඩ නගනවාද කියන එක බලන්න. ඔව්. මෙයා හැමතිස්සම මෙයාට ඕනේ ආත්ම සංඥා. මොකද මෙයා පුරුදු කරලා තියෙන්නේ. ඒකද දැනෙනවා. මෙයා ඒක තමයි කරන්න යනවා. ප්‍රපංචයට මෙයාට ඕනේ. මෙයා හැමතිස්සම අචනා ප්‍රපංච පස්සේ යනවා. ප්‍රපංච කියන්නේ නැති දෙයක් තියෙනවා කියලා ගන්න එකමයි. ගන්න එකමයි. තියෙනවා කරන එකම තමයි කරන්නේ ප්‍රපංච කරනවා කියන්නේ. තියෙනවා. මට තියෙනවා මට සැප සම්පත් තියෙනවා මට සල්ලි මට මට ඔක්කොම තියෙනවා වෙලා මම ඉන්නවා මට මට ලෙඩක් නැහැ මම මෙහෙම නිත්‍යයෙන් මැරෙන්නේ නැහැ මම හරි ශක්තිවන්ත ඔය වචන කියනකොටම අපිට පේන්නේ බාහිරින් බලන් ඉන්නකොට මේක පුදුම දුකතේ කියලා මැරුණොත් මොකද මේ හැම එන සිතක්ම පහළ වෙන්නේ මේ මේ සංඥා එතකොට අපිට කවුරුත් කියන්න ඕනේ නැහැ මෙයා දුක තියෙනවා කියලා අපිට පේනවනේ මෙයාගේ හිත පරාවම ගලන්නේ මෙහෙමනම් මෙයා කොහෙද අන්න එහෙම දැනෙනව නේද ස්වාමීන් වහන්සේ මිනිසුත් එක්ක කතා කරනකොට දැනෙනවා ඒ පරිචිත විඥාන ඥානෙත් එනවා මෙතන දක්ෂකරමේ ඥානෙ කියන්නේ දැනෙන එක ඒ කියන්නේ එකක් ආසවක්ඛ්‍යා ඥානෙ කියන්නේ ඔබතුමා කියනවා වගේ ඔය ඔය කම්පණය වෙන ස්වභාවය දැනෙනවා කියන්නේ ආසවක්ඛ්‍යා ඥානෙ ඒක ඥානෙ මේ සංඥාවෙන් තමයි මේ ඔක්කොම දෙන්නේ ඔය හොඳට දැන් මේක අවබෝධයෙන් ගන්න ඕනි මේක බොරුවක් නෙමෙයි බොරු දහමක් නෙමෙයි මේක සත්‍ය ධර්මයක් ඒ කාන්තයි අපි ඒක අපි ඒක හොඳින් මේක නැත්තම් එහෙම කියන්නේ කාටවත් අපිට එහෙම අපිට අවශ්‍යතාවයකුත් නැහැ. එතකොට මේ ප්‍රත්‍යක්ෂ ධර්මයක් මේක Tamanටම සාන්දිටික වෙන්නේ මේක කාටවත් කියන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි Tamanගෙම තමයි නිදහස් වීම Tamanගෙම මිදීම Tamanගේ අතේමයි තියෙන්නේ මේක එක මේ මේ ආස්වාද ආදීනෝ නිස්සරණ දකිනවා කියන්නේ ඕකම තමයි Taman ආස්වාදයක් විඳිනවද කියලා දකිනවා ඒකේ ආදීනෝ දකිනවා ඒකේ ආත්මේ මොකද වෙන්නේ කියලා දකිනවා ඒක දැකලා මිදෙනවා නිස්සාරණට එනවා. සත්‍ය දැකලා එතනින් ඒ ඕනකම ඇති වෙනවා. ඒ කියන්නේ මුඤ්ඤුතු කම්මිතා ඥානය කියන්නේ මිදෙන්න ඕනේ කියන ඥානය ඇති වෙන්නේ ආදීනවනු පස්සනා ඥානය තියෙනවා නම් පමණයි. ওই දස ඥානවල තියෙනවා. මිදෙන්න ඕනේ කියන හැඟීමක් නැත්තම් එයා මුඤ්ඤුතු කම්මිතා ඥානෙ නෑ. ඒ මිදෙන්න ඕනේ කියන හැඟීම ඇති වෙන්නේ සත්‍ය දැක දර්ශනේ දැක්කොත් බුද්ධ දර්ශනාවබෝධයෙන්මයි. ඒකයි සත්‍ය ඥානයේ තියෙන වැදගත්කම. සෝතාපන්න වෙන්නේ සත්‍ය ඥානය කියන්නේත් ඒකයි. එයාටයි ආදීනවන පස්සන ඥානෙ තියෙන්නේ. ඒ කියන්නේ එයා ඒක ආය යන්නේ මේක පිනවන්න. සාමේ සුවිනෙය ගේදන් කියන තැනට එන්නේ එතනින්. ඒකයි සත්තට්ටාන කුසල සූත්‍රයේ පෙන්වන්නේ බුදුන් වහන්සේ සමුදයන්ත අත්තගමයන්ච කියන එක. හැබැයි අත්තගමයන්ච කියන එක මේ එන අරමුණ මේ එන අරමුණ ඒ කියන්නේ Tamanටම දැනෙනවා මිදුනද කියන. මිදුන කියන්නේ අරමුණ නැති වෙන එක නෙමෙයි. ඔය දෙකක්. ඒ අරමුණ මිදෙන්න නම් තමට දැනෙන්න ඕනේ මිදුණා කියන්නේ. නැත්නම් උපදාන වෙනවා. ඒ කියන්නේ අපි ඒක අපිට දැක්කේ නැහැ කියන්නේ අරමුණ අරමුණ දැක්කේ නැතුව නැති වෙන්න පුළුවන්. අන්න එහෙම වුණොත් ඒක උපදාන වුණු බව තමන්ට දැනෙන්න ඕනේ. එතන තුලත් හැබැයි ඒකෙන් මිදීමක් තියෙනවා. ඒක පස්වාරු දකින්න නම් මිදීමක් තියෙනවා. ඔව් ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මිදෙන්න වෙලා නැහැ වුණාට. ඒක ඒක මේකම තමයි උපදාන උපාදානස්කන්ධයේ උදේවේ දකින්න සීලය කියන්නේ. ඒ කියන්නේ උපාදාන උපා මට එතන උපාදාන වුණා සමන්නන්ද? ඔව්. අර වෙහසක් අරගෙන නැතුව ඒක નિરાයාසයෙන්ම සිද්ධ වෙලා කියලා මට එහෙම දැනෙනවා. ඒක හොඳයි. හැබැයි හොඳට දැන් ඔබතුමා දන්නවා નિરાයාසයෙන් හැම එකම සිද්ධ වෙන්නේ නැහැ. නෑ නෑ නෑ. ඔබතුමා අර කිව්වා වගේ අර අර WhatsApp එකේ දාන්න යනකොට નિરાයාසයෙන් වෙලා නැහැ. ඔව් එතකොට ඒව ගැන හොඳ අවබෝධකින් යන්න ඕනේ. එතකොට තමන් දැනගන්න තමන් දැනගන්නවා තමන්ගේ දුර්වල තැන ඒක ආත්ම සංඥාව එන ඒක ඒ කියන්නේ හැමෝටම එක දේ එන්නේ නැහැ. ඔබතුමා WhatsApp WhatsApp ඒවා දාන්නේ නැහැ. ඔන්න කෙනාට කෙනාට මේක සාන්දිටිකයි. පා හදපු පාරු නෑ මහණුයි කියලා කියන්නේත් ඒකයි. මහානටේ හදපු පාරු නෑ කියන්න හේතුව තමයි එයා <laughs> එයාට ආభాසයේ තියෙන ඒවට උරුපුරු දුත් එක්ක යන්නේ. යන්නේ යන්නේ. ඒකයි අජරවලන් කියලා සුදුරෙදි කෑල්ල තුල්ලපන්තකට දුන්නට තව එක්කෙනෙකුට බුදුහන්සේ දෙන්නේ ඒක නෙමෙයි. ඒක නෙමෙයි. ඔව් තව එක්කෙනෙකුට කිව්වට අත්තිමස්මින් කායේ කේසාලෝම නසාදන්ත තචෝ කියලා තව එක්කෙනෙකුට ඒක කියන්නේ නැහැ. එයා අම්බලිට්ටිකාවාද ඒක වගේ ඒවා කියනවා මේ මේ කන්නාඩි දකින්න මේක මේක බිම්බයක් කියන මහණෙනේ කියලා කියනවා. එතකොට අරක මෙයාට ගැලපෙන්නේ මේක මෙයාට ඒ ඒ අවස්ථාව අනුව ඉදිරිපත් කරන බවත් අපිට පේන්නේ. කෙනා කෙනාගේ හැටියට. කෙනා කෙනාට ගැලපෙන ධර්මයක් තමයි දෙන්නේ. මොකද කෙනෙක් භාවනා කරපු කෙනෙක් වෙන්න පුළුවන්. උපා එයා ගමතේ බැහැගෙන ඉන්න කෙනෙක් නම් එයාට දෙනවා ඒ පැත්තෙන් යන එකක් ගැලවිලා යනවා. ඔහු බුදුන් වහන්සේ ඒ ඒ වගේ කෙනෙකුට තමයි දෙන්නේ අර ඔය ඔය ඔය පෙන්නලා තියෙන අපි සමහර කමටහන් දැක්කම අපිට තේරෙනවා. එයා අනිවාර්යෙන්ම එක්කෝ ජටිලියෝ නිගණ්ඨයෝ ගොඩක් ලාට බුදුහාමුදුරුවෝ කොහොමද එන්නේ. ඔව් ඒක කියව කළා හිරවිච්චා එන්නේ. එයාට තමයි ඒව දෙන්නේ. බාවාරි බ්‍රාහ්මණයා එන්නේ එකක් ඔළුව අවුල් කරගෙන ගෝලියෝ ටිකේ වුණා පෙරහැර වගේ බාවාරි බ්‍රාහ්මණයාගේ අර හිස හිස් බුදුන හත් කඩකට පැවෙන්න කියලා සාපයක් කරයි කියලා අන්තිම බුදුන් වහන්සේ එතර පෙන්වන්නේ ධර්මයේ. අර සාර්ථක කරලා තියෙන සමහරට වෙනින් මොනවා හරි මහා අමුතු විදිහට හිතාගෙන එයා මේ ධර්මය අවබෝධ වෙලා සාප කරන්නේ නැහනේ. එයා මිත්‍යා දෘෂ්ටියනේ සාප කරලා තියෙන්නේ. නමුත් බුදුන් වහන්සේ කමඨහනක් දෙනවා එයාට නිවන් දකින්න. ඒ බුදුන් වහන්සේ ගාවට එන්නේ කවුද? බුදුන් වහන්සේ ඒක අරවනවා නිවන් මාර්ගේ. මාර්ගේ. ඔව් අර රජවරු මොනවද ගෑනු කෙනෙක් හොයනකොට බුදුන් වහන්සේ අනුන් හොයනවද? තමන් ගැන බලාගන්න එක හොඳ කියලා හදන්න. ඒ වගේ දෙයක් කරන්න. ඉතරයිනේ කියන්නේ. ඕ නන්ද පොඩි දෙයක් කරන්න. නන්දට පාත්‍රයේ ගියදලා කියන මේක <laughs> පොඩ්ඩක් ජේතවනාරාමයට ජේතවනාරාමයට අරන් ආවට පස්සේ පෙන්නන්නේ වෙනින් ඒවා. ඒක කතාවේ පෙන්වන්නත් පුළුවන්. දැන් අපිටත් පුළුවන් කතාවේ පෙන්වන්න ගැළු රූපවල. ඔව් එක එක ඒවා කිව්වහම සමහර කොල්ලෝ රැවටෙනවා. රැවටෙනවා මේ මේ දැන් ওই කියන දැන් ටීවී එකට ඔය කතා කරනවා දැක්කම සමහර මිනිස්සුගේ රාගය ඇවිස්සෙනවා. කතා කරන ඒවාට ඇහිලා රාගය විශ්ස වෙනවා කියන්නේ බුදුන් වහන්සේ එතකොට වහපු වැඩි අපිට පේනවා. මවන්න පුළුවන්. මවන්නේ මැවෙන්නේ එයාගේ හිතේනේ. මම දැන් මවන එක පේන්නේ නැහනේ හැමෝටම. දැන් දැන් ඔබතුමා කාත් එක්ක හරි ගමනක් යනවා. ඒ මිනිහා හොඳටම බය යනවා මහරෑ. ඔබතුමා යනවා කිසිම බයක් නැතුව ධර්මයට අවබෝධ කරගෙන මහරෑ යත් එක අනාස්සේ අරයා කියනවා මේ මට මෙන්න මෙහෙම පේනවා කියලා. එතකොට බලනකොට මෙහා මේ බයේ ගැයි ගැයි අර ගස්වල අපිගෙන ඒවයි කුලකට සද්දයි ඒව ගැට ගහගෙන මෙහා මෙලින් විකාරවල ඉන්නවා. දැන් බලන්න මේව මේව මොකක් කරන්නේ මේ ඔක්කොම හිතේම මේ මනසේ තියෙන එක. <laughs> ඒතර තමයි ඉන්දියා බල්ල කෙනාට ඕක පේන්නේ නැහැ. අර කේ බල්ල කාට පේනවා. ආ අන්න ඒකයි තියෙන්නේ. දැන් අපි දැන් ධර්මය ගැන කතා කරනවා ස්වාමීන් වහන්සේ එහෙමත් නෙමෙයි මගේ සමාදාය ඉතින් මම අපි කතා කරනකොට මේව කරන මම ගැටෙනවා මෙහෙමයි කියලා එහෙම එහෙම කියනවා. හැබැයි හැම මගේ සිහිය පිහිටගෙන යන්නේ ඔබතුමා දිනු තැනක් අපිට පේනවා. ඔබතුමාත් එක්ක මේ මේ දීර්ඝ කාලයක් කතා කිරීම තුළ හොඳ අවබෝධයක් අපිට ඔබතුමා ගැනත් ලැබුණා. ඒ නිසා තමයි මෙහෙම පැහැදිලි කර කර යන්නේ. ප්‍රතිපදාවට ඔබතුමා සුදුසුයි කියලා අපිට වැටහුණා. එතකොට අපිට තේරෙනවා ප්‍රතිපදාව ගැන මේ තව ටිකක් හොඳින් පැහැදිලි කරන්න ඕනි කියලා. ඒක නිසා අපි හිතමු මොකද නියත සුගති පරායනයි කියන්නේ ඔබතුමා ඇත්තටම මේ නැවත දැන් සතෙක්ගේ කලලේ සකස් වුණොත් මොකද වෙන්නේ? ඔව්. ඔබතුමා හිතන්නේ දැන් මේ දැන් මේ මොහොතේ හරි මේ මේ මේ මේ මධ්‍යම රාත්‍රියත් පහුවෙලා ආලියම යන්නේ. දැන් මේ වෙලාවේ සමහර අය ගොරෝ ගොරෝ නිදි ඇත් නේද? දැන් මේ වගේ වෙලාවක ඔබතුමා කොයිතරම් වීරයක් තියෙනවද? ඔබතුමාගේ මුදල් වියදම් වෙන්නේ. එතකොට අතරම මේ කල්‍යාණ මිත්‍රයෙක් විදිහට අපි ගාව කොයිතරම් වේගයක් කරනවා. ඔබතුමාට දැන් අපි දවසකට කී දෙනෙක් එක කතා කරනවා කියලා. ඔව්. එතකොට අපිට කොච්චර වෙහසක් දැනෙන්න ඕනද? අපිට වෙහසක් නැත්තේ අපි දකිනවා මේ මේ හරියට කුඩු මේ කොයි මොහොතේ හරි මොකක් හරි ඒක මොනවා හරි කරන එක සාමාන්‍ය දෙයක් නේ. ඒකේ මේ මේ යහපත අපි දන්නවා. ඒ යහපත මේ ශරීර කුඩ ඕනම් කොයි මොහොතේ කොතර තිබත් මොහොත විතරයිනේ. ඒ මොහොත මොහොත විතරයිනේ. ඒ මොහොත යහපත් ක්‍රියාව තමයි තව කෙනෙක්ට මේ මොහොතට අවදි කරන්නේ. ඒ යහපත් ක්‍රියාව තමයි මේ කරන්නේ. ඒකට වෙහසක් දැනෙන්නේ ඒකට හිත මොහොත විතරයි කියලා මම එන්නේ. මගේ මේ ශරීරය දැන් හරි සෑල් වෙලා ගිහිලා තියෙනවා. ඒක දැනෙනකොට මොකද ඔබතුමා ඇත්තටම අර දැන් මේවා ටික නොහා අදුතරමින් හුස්මය ගියා ගැනත් අපරාධ. මෝ මේ අන්තිම හිතාගෙන ඉන්නවා මැරෙනවා කියලා හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ හිතාගෙන ඉන්නවනේ. ඔය ඒකත් එක්කලානේ මේ අපි මේ මහා මේ අභ්‍යන්තරේ මෙතන වර්ණ වර්ණ ශබ්ද ගන්ධ නෙමෙයි. අපි හැමතිස්සෙම කියන දෙයක් තියෙනවා ඔබතුමා ඒක හොඳට ඉන්ඩිකේට් කරන්න. ඒ කියන්නේ වර්ණ ගන්ධ ශබ්ද රස නෙමෙයි. මේක යට මේ යන්නේ අපේ මේ විශ්ව විශ්වාස ඒ කියන්නේ අපි එහෙම තමයි අපිට කියන්න වෙන්නේ. මේ ති න්‍යායක් ඇතුලේ කතාවක් මේ යන්නේ විසදගෙන. මේක ඒකයි කියන්නේ